ශ්‍රද්ධා සම්පන්න කාරුණික පිළිතුරු මේ හැම දිනම අද දවසේදී බොහෝම වමනාවෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව නොයෙකුත් වැඩ කටයුතු පසුකින් තබලා මෙතනට පැමිණියේ බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා වදාළ ඒ තුන් ධර්ම මාර්ගයේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න අදහස් කරගෙන සබ්බාසව සූත්‍රය අනුසාරයෙන් සබ්බාසව සූත්‍රය අනුව අපි සාකච්ඡා කරගෙන ආවා නිවන් ප්‍රතිපදාව පිළිබඳව කොහොමද නිවන ගාමී ප්‍රතිපදාව සකස් විය යුත්තේ කියන එක පිළිබඳව. එතකොට එතනදී අපිට දර්ශනයේ වගේම දර්ශනයෙන් එහා ගිය කොටසත් කතා කරන්න ලැබුණා. කියන්නේ දුකින් මිදෙන්න එකම හේතුව දර්ශනය විතරක් නෙමෙයි ඒ දර්ශනයේ ජීවිතය තුළ යෙදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි විවිධ පරයයන්ගෙන් කතා කරා. නැතිනම් තව විදිහකට කියනවා නම් මාර්ගය සහ මාර්ග සත්‍ය කියන කාරණා දෙක ඔස්සේ අපි කතා කළා. මේ ධර්මතාවයන් කොහොමද ජීවිතයට යෙදෙන ජීවිතය තුළ යොදාගන්නේ ජීවිතයේ පිරිසිදු දකින්නේ කොහොමද කියන කාරණය. එතකොට ඒකේ හතරවෙනි කාරණේ විදිහට අපි පහුගිය වාරයේදී සාකච්ඡා කළා. අපි මේ ධර්මතාවයන් පරිවර්ජනයෙන් හතරේක ආශ්‍රව කොටස අද අපිට පරිවර්ජනයෙන් පහ කරන්න තියෙන ආශ්‍රව කොටස තියෙන අපි පහුගිය කාලෙදී පහුගිය වතාවේ දේශනාවේදී සාකච්ඡා කළා මේ ඉවසීම පිළිබඳව අදිවාසනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස. ඒකට ඒකෙදී අපි මතක් කළා බොහොම සියුමෙන් බව බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙකදීම වර්ණනා කළේ නැහැ. ටිකක් දුෂ්කර බව දැනෙනවා. ඉතින් දුෂ්කර බව අනිවාර්යෙන් ඕන කියලා කිව්ව නෙමෙයි. ලෝකේ ඒකාන්ත වශයෙන් පනවන්න පුළුවන් කමක් නැහැ. දුෂ්කර බව හෝ සැපසහගත බව. ලෝකේ පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා අපි නම් හතරේ තම මතක් කළා. සුඛා පටිපදා, කිප්පා විඥා, සුඛා පටිපදා, දණ්ඩා විඥා දුක්ඛා පටිපදා කිපා විඥා දුක්ඛා පටිපදා දණ්ඩා විඥා කියලා. කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව බොහෝ සැකසහගතයි. එයාට ප්‍රතිපහසුකම් තුල වුණා සැප පහසු බව තුල මේ ප්‍රතිපදාව වඩන්න පුළුවන්. අපි ඒ කතා කරපු ධර්මතා තුල ප්‍රතිපැත්තෙනුත් එයා සැකසහගතව හම්බුනොත් තමයි එයාට දර්ශනය ප්‍රකට කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එයා ගැටීම් බහුල වෙනවා අනෙක් කාරණාත් එක්ක. එතකොට එයාට ඒක සාක්ෂාත් කරගන්න බැරුව යනවා. එතකොට මේ විදිහට ප්‍රතිපදාව සැපසහගතව කිප්පා විඥා වහා අවිඥා උපදව ගන්න නැතිනම් වහා ඵලය ලබා ගන්න පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා සුඛා ප්‍රතිපදා දන්දා විඥා. ප්‍රතිපදාව සැපසහිතයි හැබැයි අවිඥාව දන්දයි. දන්දයි කියන්නේ බොහොම කෙනීට ලැබෙන්නේ. බොහෝ ඉක්මනට සාක්ෂාත් වෙන්නේ නෑ බොහෝ හිමින් සාක්ෂාත් වෙනවා. ඒ වගේම දුක්ඛාපටිපදා කිප්පා විඥා ප්‍රතිපදාව ටිකක් දුක් සහිතයි දුෂ්කර දුෂ්කරව තියෙනවා දුෂ්කර ප්‍රතිපත්තියට කැමති. එතකොට දුෂ්කර ප්‍රතිපත්තිය පැහැදෙනවා දුෂ්කර ප්‍රතිපත්තිය අනුව යමින් එයා ඉන්නවා කිප්පා විඥා හැබැයි වහා අවබෝධ කරගන්න. ඊට පස්සේ දුක්ඛාපටිපදා දණ්ඩා විඥා ප්‍රතිපදාව දුක් සහිතයි. හැබැයි අවබෝධයත් බොහොම හිමීට සිද්ධ වෙනවා. බොහොම හිමි. එතකොට මේ ප්‍රතිපදාවන් කීපෙටම පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ භෞතිකත්වයේ මත යන පැති පැතිකඩ වලින් සීමා පනවන්නේ. අපි කිව්වොත් හාමුදුරුවන්ට මෙන්න මෙහෙමයි දාණයට මෙන්න මේ මට්ටමේ පහළ දාණය ගන්න ඕන කියලා පහළ දාණය පනවන්නේ නැහැ. බොහොම දුෂ්කර දාණය ගන්න ඕන කියලා පනවන්නේ නැහැ. ඒ වගේම දුෂ්කර දාණය ගන්න එපා කියලා පනවන්නේ නැහැ ඒකාන්ත සුඛ ප්‍රතිපදාවක්. ඒ වගේම හදන ඉන්න පාවිච්චි කරන චීවරය බොහොම ඉහළ පිළියෙන් සකස් කරගත්ත කසීසන් වලින් සකස් කරගත්ත චීවරය එපා කියන්නේ ඒ වගේම පාසකූල චීවරයේ සොහොනෙන් හොයාගත්ත රෙදි කෑලි වලින් සකස් කරගත්ත චීවරය එපා කියන්නේ ඒ දෙකම චරිත නානත්‍ය චරිත දෙකකට අවශ්‍ය වෙන්න පුළුවන් ඊට පස්සේ ආවාසයකට හොඳ ආවාසයක් එපා කියන්නේ නැහැ ඒකනේ ජේතවනාරාමේ ලක්ෂයක් වටිනා කලසක් කියලා නැතනකුත් නැතිනම් ඊට වැඩිය වටිනවා තියෙන අනිත් ඔක්කොම. ඒක නිසා අර අපේ ගිහියට සමහර විට වරද්ද ගන්න තැනක් තියෙනවා මේ. ඒක මාලිගාවක් නේ. ඔතන ඉඳලා පුළුවන් නිවන් දකින්න කියලා එකපාර හිතන ගතියක් සමහර වෙලාවට තියෙනවා. ඒකයි ඒ පැත්තෙන් මනින්න බැරි. මොකද සුඛාපටිපදා, පිප්පාවිඥා සුඛාපටිපදා, දණ්ඩ විඥා කියලා පුදුල දෙන්නේ ලෝකේ ඉන්න නිසා.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 එතනින් හැපෙන්න එපා. මේ tikai නියම ජීවිතේ. ඊට පස්සේ පින්ඩපාතයෙන් හැපෙන එකයි පැවිද්දගේ පැවිදි ජීවිතයේ තියෙන්නේ. එතෙන්ට උත්සාහවත් වෙන්න ජීවිතාන්තය දක්වා තත්ත්වයේ ආව ජීවන් උත්සාහව කරනවා. ජීවිතේ යම්තාක් ඒතාක් උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ පැති වලින් එතන වර්ණනා කරලා තියෙනවා. ඒකට මොකද මේ පැවැත්ම හරි සහල් සහැල්ලු නිසා. අනිකුත් පරිසරයේ සහැල්ලු බව සමහර වෙලාවට ඒ පරිසරයේ සැකසෙන්නම සංකීර්ණ බවක් ටිකක් ඕන කරනවා. ඒ පරිසරයේ සකස් වෙන ටික සංකීර්ණ බවක් ඕන වෙනවා. එතකොට ඒ සංකීර්ණ බව ඔස්සේ යනකොට ටික දිනකට හරි ඒක මඟ හැරෙන බවක් තියෙනවා.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 එතකොට ඒ ටික පොඩ්ඩක් ඉවසුවට කමක් නැහැ. සීතල උෂ්ණයක් පොඩ්ඩක් ඉවසුවට කමක් නැහැ කියලා දැනෙනවා. මොකද බුදුරජාණන් බොහොම ප්‍රායෝගිකව අත්විඳලා පනවපු ශාස්ත්‍රඥයෝ. මෙච්චර අනන්ත හයවුරුද්ද මේ ජීවිතේම දුෂ්කර ක්‍රියා කරලා අවබෝධ කරගත් උතුම් ධර්මය උදෙසා කෙනෙකුට පොඩ්ඩක් සීතල ඉවසන්න බෑ කිව්වොත් රස්නේ ඉවසන්න බෑ කිව්වොත් ඒ ඊන වීර්යයට ඒ ලාමක වීර්යයට ලබන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ නිවන කියන එක. එතකොට අද දවසේදී අපිට තියෙනවා ටිකක් බොහොම ප්‍රශ්නයකට දෙයක් කරගන්න තියෙන තැන. කතමේච විද්ධේ ආශ්‍රව පරිවර්ජනා පහතක්. මොනවාද ආශ්‍රව පරිවර්ජණයෙන් පහ කරගත යුතු ආශ්‍රව? ඉද වික්‍රේ වික්කු පටිසංකාර යෝනිසෝ චණ්ඩං හත්ති පරිවර්ජ්‍යේති චණ්ඩං අස්සම් පරිවර්ජ්‍යේති මේ ශාසනයේ භික්ෂුව යෝනිසෝ මන කොට නුවණින් චණ්ඩං හත්ති පරිවර්ජ්‍යේති ඡන්ද ඇත දුරු කරනවා එතකොට අමතක කරන්න එපා මේ ඔක්කොම කියන්නේ ඉද වික්‍රේ මේ ශාසනයේ මහන්තියම අපි මතක් කරලා තියෙනවා මේ ශාසනය කියන එකෙන් බොහොම වැදගත් දෙයක් කියනවා. මේ බාහිර ශාසනය ඇතා දුරු කරන එක ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ ශාසනය ඇතා දුරු කරන්නේ නැහැ. ඇතා හිටිය ඇතා ඉන්නකොට අපි නිමිතයි කියලා යනවා. ඒක බාහිර ශාසනය. මේ ශාසනය ඇතා දුරු කරන්නේ එතනින් විතරක් නෙමෙයි. මොකද එයා ක්‍රම දෙකකට තියෙනවා. අපි සීලය ගැන කතා කරනකොට කොහොමද කතා කරේ? මේ ශාසනයේ සිල්වතා සත්තු නොමරණ එකක් කරනවා. සත්තු මරන්න තියෙන හේතුව නැති කරන එකක් කරනවා. එතකොට මේ ශාසනයේ පරිවර්තනය කරනු ලබන තැනත්තා දෙපැත්තකින් පරිවර්තනය කරනවා, එකක් දුරු කරනවා, නුවණින් දැනෙන එක නුවණින් එකක් දුරු කරනවා. එතකොට ඒක ඉද වික්‍රේ කියන මේ ශාසනයේ භික්ෂුව කියන තැන සත්‍ය ඥානය ලබාගත් තැනත්තා. අවබෝධ ඥානයට පැමිණුණු කෙනා ලබා ගන්න දෙයක්. එතකොට ඒ කෙනා මොනවද දුරු කරන්නේ? නපුරු ඇතුන් දුරු කරනවා. නපුරු අලි ඇතුන් ඉන්නවා නම් ඒ අලි ඇතුන් දුරු කරනවා ප්‍රශ්නවල. එතකොට ඒ අලි ඇතුන් දුරු කරනකොට ඒ අලි ඇතුන් දුරු කරනවා කියන තැනදී හැම වෙලාවකදීම නපුරු අලි ඇතුන්. අලි දැක්කොත් පණ කඩාගෙන දුවන්නේ කිව්ව නෙමෙයි. නපුරු අලියෙක් හිටියොත් ඒක මගහැරලා යන එක කළ යුතු දෙයක්. ඒක පරිවර්ජණයෙන් පහකල යුතු ආශ්‍රවයක් දුරු කිරීමෙන් පහකල යුතුයි. එතකොට නපුරු අසු දුරු කරොත් යම් මාර්ගයක නපුරු අශ්වයක් ඉන්නවා කියලා දන්නවනම් අද අශ්වය නැති නිසා මෙහෙම ඉන්නවනේ. ඒක නිසා නපුරු අශ්වය ඉන්නවා කියලා දන්නවනම් අන්න ඒ වගේ තැන්වලින් ඇති වෙන කෙලෙස් ආශ්‍රව දුරු කරන්න ඕන නිසා පරිශීලය දුරු කරනවා.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 මොකද ඇතා හම්බෙන පරිසරයේ ඉන්නකොට අපිට ඇති වෙන නිතරම ආත්ම බය. ආත්ම බය තියෙන නැත්නම් ප්‍රශ්නයක් නැහැ. නිතරම මාර්ගයට බාධාවක් ඇති වෙනවා ආත්ම බය. ඒද දන්නේ නැහැ. ඒද දන්නේ නැහැ. අත කරදරයක් වේද දන්නේ නැහැ. යනකොට හම්බෙයිද දන්නේ නැහැ මොකද. ඉතින් නිතරම බයෙන් ඉන්නකොට මේ ආත්ම බය කියන එක උපන් මාර්ගයේ පැවැත්මකට බාධාවක්, නූපන් මාර්ගයගේ ඉදදීමට බාධාවක්. එතකොට මේ අස්මිමානයේ හේතුයි උපන් ආශ්‍රව ධර්මතා තව වැඩි කරන්න නූපන් ආශ්‍රව ඇයි මෙතන මමත්වයේ තමන් කියන සංඥාව තමයි නැවත නැවත පිටවන්නේ. අරිය මතක් වෙන මතක් වෙන වාරයක් වාරයක් ගන්න තමන්ම මතක් වෙනවා. හොඳින් ඉන්න ඕනේ කරදරයක් වෙයිද නැහැ. හම් වේද දන්නේ නැහැ තමන්ට බයයි තමන් අතහැරෙයි කියලා තමන්ට බයයි තමන් නැති වෙයි කියලා. ඒක නිසා ඒ පරිසරයේ නිතර ඇසුරු වෙන්න ගත්තොත් මේ කියන්නේ මාර්ගයේ වඩන කෙනෙකුටනේ. මේ මාර්ගයේ යන මාර්ගයේ වඩන කෙනෙකුට කියන්නේ. ඒතකොට මේ කෙනා හැම වෙලාවකදීම මේ බයෙන් තැති ගැනීමෙන් ඉන්න ඕන තැන ඉන්නවනම් බය දුරු කරගන්න මාර්ගය වෙන්නේ. ඒක නිසා මේ මාර්ගය ගැන කතා කරන්නේ. ඉතින් අපි මේ කතා කරන්නේ මාර්ග සත්‍යයට අදාළ මාර්ගයට අදාළ කොටස් ටික. අපි දුව බාලයන් දෙකක් තියෙනවා. ලොකු භාජනයෙන් තමයි මාර්ග සත්‍ය මේක ඇතුළේ කියලා තියෙන පොඩි භාජනයෙන් තමයි මාර්ගය. ඒතකොට දැන් අපිට ඉස්සෙල්ලා ගන්න තියෙන්නේ මොකද්ද? පොඩි භාජනය. ප්‍රයෝජනෙට ගන්න තියෙන ඉස්සෙල්ලාම පොඩි භාජනය. පොඩි භාජනයෙන් ප්‍රයෝජනෙ අරගන්නකොට තමයි ලොකු භාජනයට තැන හම්බෙන්නේ. ඊට පස්සේ. ඒක නිසා ඉස්සෙල්ලා කරන්නේ මේ මාර්ගයේ පැත්තෙන් බලන එක. හැබැයි මේ මාර්ගය සහ භාජන දෙකෙන්ම වැඩ ගන්න දන්න කෙනා තමයි මෙතෙන්ට එන්නත් ඕනේ. එහෙම නැත්නම් පොඩි බාල්දිය තියෙන්නේ මොකටද ලොකු බාල්දිය තියෙන්නේ මොකටද කියලා නොදන්න කෙනා ආවොත් ලොකු බාල්දියෙන් පොඩි බාල්දිය වැඩේ ගන්න හැදුවත් බෑ පොඩි බාල්දියෙන් ලොකු බාල්දිය ගන්න බෑ ලොකු බාල්දියෙන් පොඩි බාල්දිය වැඩේ ගන්න බෑ ඒක නිසා බොහොම වැදගත් කාරණයක් සරලව අතහැරියට ජීවිතෙන් යොදලා බලනකොට ලොකු භාජනයෙන් පොඩි භාජනයෙන් වැඩේ ගන්නත් බෑ පොඩි භාජනයෙන් ලොකු භාජනයෙන් වැඩේ ගන්නත් බෑ කියනවා හැම වෙලාවකටම කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මාර්ගයෙන් මාර්ග සත්‍යයෙන් ලැබිය යුතු ඥානය ලබන්න. අවබෝධය ලබන්න. ඒක වැරදි. මාර්ගයෙන් බලාපොරොත්තු වෙනවා නම් මාර්ග සත්‍යයෙන් ලබන ඥානය ලබන්න ඒ කෙනෙක් වැරදි. ඒ වගේම කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මාර්ග සත්‍යයෙන් මාර්ගයේ පැත්තේ විතරක් තියෙන ධර්මතාව ටික විතරක් අයින් කරගන්න. ඒක විතරක්. අයින් කරගන්න බලනවා නම් ඒකත් නැහැ. මොකද මාර්ග සත්‍යයෙන් හදන්නේ මූලයෙන් නැති කරලා මූලයෙන් නැති කරන තැන තණ්හාව නිකාන්ති තණ්හා කියන තැන නැති කරන්නේ. එතකොට ඒ තැනට නැති කරන්න හදන මාර්ග සත්‍ය අපි භාවිතයට ගන්න හදනකොට මාර්ගයට අවශ්‍ය තැන යොදා ගන්න හදනකොට අපි කරන්නේ මොකද? කණු දෙක ගෙනත් තියලා උඩ බලනවා. වහලට නගින්න කියලා අර දෙපැත්තේ ශක්තිමත් සමදිවි ගෙනල්ලා තියෙන දැන් උඩ පනිනවා. ඒක හරියන්නේ නෑ. ඒකයි මාර්ග සත්‍යයේ නෝන මාර්ගයෙන් සාක්ෂාත් කළ යුත්තේ සාක්ෂාත් කරන්නත් ගිය ඒත් හරියන්නේ නෑ. ඒක නිසා දැන් අපිට නපුරු ඇතා දුරු කරන්න වෙනවා. නපුරු අශ්වය දුරු කරන්න වෙනවා. කියන්නේ අශ්වය හොයාගෙන ගිහිල්ලා අශ්වය දුරු කරන්න කියලා නෙමෙයි ජීවිතේට මේ වගේ සත්තුන්ගෙන් බාධාවක් එනවනම් මේ එන බාධාව තියෙන තැනටම වෙලා ජීවත් වෙන නෙමෙයි ඒ පරිසරය අතහැරලා දාන්න. පතිරූප දේශ වාසුච්ච සුදුසු දේශේ වාසය කරනවා. එයාට සුදුසු ප්‍රදේශය මොකද්ද? තමන්ගේ ප්‍රදේශය මොකද්ද?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 ඒකද සමාජයට ඒකම මාර්ගයට බාධාවක් වෙනවා. ඒක නිසා එයා ඒ පරිසරය දුරු කරන සුදුසු පරිසරය උපදව ගන්නවා. ඒක නිසා ඒකයි කියන්නේ මේ මාර්ගයට අදාළ කොටස් ටික අපි කතා කරන්නේ. එයා පරිවර්ජණයෙන් පහකල යුත්ත මේ පැත්ත පරිවර්ජණයෙන් පහ කරනවා. එතකොට එයා ඒ පරිසරයේ පැත්තෙන් මේක අයින් කරලා දානවා.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 ඒ පාප මිත්‍රය හැම වෙලාවකදීම තමන්ව වරදට පොළඹවන්න පුළුවන් ඕනම වෙලාවක. පාප මිත්‍රය කියන කෙනාගේ ලක්ෂණය තමයි අචිත්ත පාප මිත්‍රය හැම වෙලාවකදීම තමනුත් වරදින්න ගමන් අනුමත් වරදට දානවා. එතකොට පාරමිත්‍රය පාරමිත්‍රය කියලා කියන්නේ අකුසලයට යොමු කරන නිසා විතරක් කියන්නේ කර්මපතයක් කියනකොට සතු මරන්න කියලා යොමු කරන නිසා නෙමෙයි. බොන්න එක යන නිසා නෙමෙයි පාරමිත්‍රය පාරමිත්‍රය කියන්නේ ඒ පාරමිත්‍රකම තමයි. හැබැයි එපමණකින් නෙමෙයි. දිට්ඨිය පැත්තෙන් කෙනෙකුට හානියක් කරනවා නම් ඒක තමයි ලොකුම පාරමිත්‍රකම. දිට්ඨිය පැත්තෙන් කෙනෙකුට හානියක් කරනවා නම් ඒක තමයි තියෙන ලොකුම පාප මිත්‍රකම. ඊට වැඩි පාප මිත්‍රකමක් නැහැ ලෝකේ කරන්නේ. කෙනෙකුට පංච දුස්චරිතයටම යොමු කරාට කමක් නැහැ. දිට්ඨිය වෙනස් කරනවා. මොකද පංච දුස්චරිතයටම යොමු කරන එක යම් කිසි වෙලාවක එයා දැනගත්තොත් දැනගත්ත දෙයින් මිදෙනවා. නමුත් දිට්ඨිය වෙනස් කරන කෙනාට මුළු දර්ශනයම වහනවා. එයාගේ පෙනුම වහනවා. يعني එයාගේ ඇස් දෙක අන්ධ කරලා. දකින්න තියෙන තැනට කියලා. ඇස් දෙක තියලා වැරදි දේවල් පෙන්වන්න කමක් නැහැ. මොකද එයාට හරි දේ කවදා හරි දකින්න පුළුවන්. නමුත් නියම පාප මිත්‍රය කරන්නේ ඇස් දෙක අඳින එක. ආයෙත් දකින්න බෑ. ඒක නිසා මේක එපා එපා කියලා ඕනම දෙයක් ඉවත් කරලා දානවා පාප මිත්‍ර බවේ ලක්ෂණයක්. ඇයි හැම වෙලාවකදීම දර්ශනය ඇද්ද කන්දනවා දකින්න තියෙන තැන. එතකොට විමසීම මට කරනවා. අන්න ඒක පාපමිත්‍ර භවයේ ලක්ෂණය. දිට්ඨිය වරද්දන එක තරම් පාපමිත්‍ර භව වෙනස් නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම හරි පරිස්සම් වෙන්න ඕනේ තරම් තමයි තමන් පාපමිත්‍රයෙක් නොවි පාපමිත්‍රයන්ගෙන් දුරු පාපමිත්‍රය දුරු කරගන්න.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 Tamanට සුදුසු නොවන Tamanට තරම් නොවන ආසනයක හිඳ ගන්න එපා. එතකොට Tamanට නොසුදුසු ආසනයේ වුණම කියනකොට නොසුදුසු ආසනයේ පරිවර්ජනයේ පහකලයට. Tamanට ගැළපෙන්නේ නැති ආසනයේ පරිවර්ජනයේ පහකලයට. ඔක්කොම පටවියාපෘත්‍යජ වායෝ අනාත්ම බවක් කියන කියලා සියලු ආසන පරිහරණය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ශික්ෂා පදයකදීම පනවන උච්චාසයන මහාසයන කියලා ආසනය ගැන උසසුන් මහසුන් පරිහරණය කරන්න බෑ. ඉතින් සිංහකටයන් දාලා මේ වගේ නොයෙක් ලස්සනට විසිතුරු රාජාසන වගේ හදලා තියෙන ආසන පරිහරණයට අකමැති. හැබැයි කෙනෙක් ගිහියන් විසින් පනවා දෙනවා ගෙදරකට ගියාම. අන්න ඒ වෙලාවට ඒකට ඇදලුවක් නෑ ඒ වෙලාවට කැපයි. සද්ධර්මයේ දේශනා කරන්න ලෝකේ තියෙන ඕනම රාජාසනය ධර්ම දේශනා කරන වෙලාවකට ඉන්න ලෝකෙ තියෙන ඉහළම ආසනයක් කැපයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට වැඩියට පස්සේ සක්‍රිය දෙන්නේ පන්දු කම්බල සෛලාසනය. බුදුරජාණන් වහන්සේ පන්දු කම්බල සෛලාසනය වැඩින්නේ. එතකොට දෙන තියෙන උසස්ම ආසනය එතනින් එහාට ආසනයක් නැහැ. එතකොට ධර්ම දේශනා කරන කෙනෙකුට දෙන්න පුළුවන් ලෝකෙ තියෙන උසස්ම ආසනය. ඒක ප්‍රශ්නයක් නැහැ.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 එතකොට මේ උපක්ලේශයේ හේතුයි අපිව නැවත ආශ්‍රව වලට දාලා අපිව කාගල දාන්නේ. ඒක නිසා ඒ සුදුසු ආසනය හරි වටිනවා. මොකද අපි ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා විදර්ශනා වඩන්න හදුවට බෑ එතන ඉඳගෙන මේ ආසනය හොඳයි කියලා. මොකද ඒක අගෝචරයෙන් යුක්ත ආසනයක්.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 මොනතරම් දුෂ්කර වුණත් ආශ්‍රව වලට ඉඩ නැත්නම් අන්න ඒ ස්ථානය සේවනය කළ යුතුයි. මාතික මාතා ගමට ගියර හාමුදුරුවනේ මානසික මාතා ගමේ කතාව දන්නවනේ 60 දෙනෙක් කල්හත්තේ ඉපත් වන වස් කාලය තුල පෙරම් මහන්සියලා මානසික මාතාවගේ උපස්ථානය ලැබලා. හාමුදුරුවන්ගෙම බණ අහලා මානසික මාතාව මාර්ගඵලයටපත් වෙන්නේ.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 ඊට පස්සේ හාමුදුරුව බලනවා උපාසකම අනිවාර්යෙන් මගේ හිත හැම වෙලාවකදීම බලාගෙන ඉන්නේ. මේ පුරුදුන් අප හිතිය යුත්තත් හිතනවා නොසිතිය යුත්තත් හිතනවා. ඉතින් දැකියාවේ මුහුණ දෙන්න. ඒක නිසා යනවා කියලා හිතලා ඔක්කොම දමන ගහලා ආපහු ගියා ජීතවනාරාමයට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි ආවේ කියලා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේට එහෙනම් පහසුයි කියලා. නෑ නුඹට සුදුසු එතනම තමයි. කොච්චර පහසුලක් කමක් නෑ එතෙන්ටම යන්න. අපෝ එතෙන්ටම යනවා. එතන ඉඳලා හිත ඉක්ම ගන්නවා. ඒ වගේ සුදුසු ස්ථානයේ හිත කොච්චර නොගැලපුණා ඉන්නත් වෙනවා. ඒ වගේම නොසුදුසු ස්ථානයේ Tamanට ඉන්න කියලා කොච්චර ඉන්න ඉඩ ප්‍රස්තාව හම්බුණා. ඒක පරිවර්ජන පහතබ්බා පරිවර්ජනයේ දුරු කළ යුතු ආශ්‍රව කොටස. ඊට පස්සේ නොසුදුසු තැනෙහි හැසිරෙන්න. නොසුදුසු ස්ථානය ආසනය වගේම නොසුදුසු අතිරේක ස්ථානය. ඊට පස්සේ නුවණැති සබ්‍රාංශරෝ ලාමික සංහිලා සලකනවා සලකන තැන නුවණැති සබ්‍රාහ්මචාරීන් වහන්සේලා යම් ස්ථානයක ඉන්න තැනක් ගැන බොහොම ලාමකව කතා කරනවා අපි හිතමු සුරාමේලය නැතිනම් රහමෙර පානය කරන පිරිසක් ඉන්න තැනකට වෙලා කෙනෙක් ඉඳගෙන ඉන්නවා නුවණැති සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඒකට දොස් කියනවා වරදක් කියන්නේ නම් දොස් කියනවා ඒ දොස් කියනකොට අන්න ඒ ස්ථානයේ ඉන්න සුදුසු නෑ. ඒක අතහැරි. Tamanට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. නමුත් නෝනේ සබ්‍රක්මචාරින් වහන්සේලා දොස් කියනවා නම් ඒක අතහැරිය යුතුයි. දවසක් අනුරුද්ධ තෙරුන් වහන්සේ ගිහිල්ලා එක රුධිරක වැඩේ ඉන්නවා තමන් වහන්සේ පාරේ යන ඒ කියන්නේ පයින් වඩිනකොට වැඩේ ඉන්න තියෙන එක්තරා කුළු කල්පයක වැඩේ. වැඩේ ඉන්නකොට එක කාන්තාවක් එදා දවසේදී ගමනක් යන ගමන් එයත් වෙලෙන් අතර වෙනවා රාත්‍රිය. එතකොට දැන් හාමුදුරු සහ කාන්තාව මේ එකම ගෙදර. එතකොට දැන් එදා උපාලි රහතන් වහන්සේ එදා එතන ඉන්නවා. ඉඳලා බහුතරකින් ආපහු ගමන වඩිනවා. රහතන් වහන්සේට කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නමුත් මේක ආරංචි වුණාම දොස් කියන්න ගත්තාම අනිකුත් අය බුදුරජාණන් වහන්සේ ශික්ෂා පදයක් පනවනවා එක වහලක් යට ඒ විදිහට නිදා ගන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ශික්ෂා පදේ පනවන්නේ ඇයි? රාතන් වහන්සේගේ ප්‍රශ්නයක් තියෙන නිසා නෙමෙයි. නිදාන කතාවේ වරදක් කරපු නිසා නෙමෙයි.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 අන්න ඒ වගේම පරිවර්ජණයෙන් පහකල යුතු ආශ්‍රය. පරිවර්ජණයෙන් පහකල යුතුයි. දුරු කිරීමෙන් පහකල යුතුයි ඒ ආශ්‍රය. මොකද ඒ සුදුසු දේ සමාජයට දාට ගියා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බොන්නේ නැති නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒබඳු තැනක ඉන්න අපිට නුවණැති සත්‍යඥාචාරින් වහන්සේලා නිග්‍රහ කරනවා. ඒක නිසා එබඳු තැන ඉන්න සුදුසු නැහැ. එතකොට කෑගෝ ගහන තැනකට වෙලා අපිට ඉන්න ගියොත් එතකොට නුවණැති සබ්‍රත්මචාරයන් වහන්සේලා ඒකට නිග්‍රහ කරනවා. අපි කෑ ගැහුවේ නැහැ නමුත්. අපි එතනට වෙලා ඉන්නේ කයි කරේ. නමුත් නුවණැති සබ්‍රත්මචාරයන් වහන්සේලා නිග්‍රහ කරනවා. ඒක නිසා ඒබඳු තැනකට වෙලා ඉන්න හොඳ නැහැ. ඒකට ඒක පරිවර්ජනේ පහ කළ යුතුයි ආශ්‍රය. ඊට පස්සේ ඒ කතා කරපු ඒ ආසනයේ නොනතන ඒ නොවස්නත අගෝචරයේද පාප මිත්‍ර සේවනයේද නුවණින් සලකා දුක් කරන ඕනේ ඒකෙන් ලැබෙන ආදීනවේ දැන දැක ඊට පස්සේ ඒබඳු දේ දුරු නොකරනකොට වෙහස සහ දැවිලි සහිත ආශ්‍රවය උපදී වෙහස සහ දැවිලි සහිත ආශ්‍රවය උපදිනවා වෙහසක් වෙනවා යන්න මෙන්න මේක දුරු කරන කෙනාට වෙහස සහ දැවිලි සහිත ආශ්‍රවය උපදින්නේ දැන් ඔය කතා කළේ ඔය කිව්වේ මේ ආශ්‍රව කොටස පරිහරණය. පරිවර්තනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස. එතකොට අපි මේ මාතෘකාව කතා කරනකොටම කිව්වා මොකද්ද? නෝපන් ආශ්‍රව ධර්ම නෝපදවන්න උපන් ආශ්‍රව ධර්ම දුරු කරන්න. දැන් අපිට පුළුවන් මේ වගේ දෙයක් තුළ උපන් ආශ්‍රව ධර්ම දුරු කරන්නත් පුළුවන් උපදින්න තියෙන ආශ්‍රව ධර්ම නූපදවා ඉන්නත් පුළුවන් මේ පරිසරයේ දුරු කිරීම තුළ දුර දැකලා නමුත් මෙන්න මේ ක්‍රියාවලිය තුළ අපිට ආශ්‍රව හටගන්න තැනට ආශ්‍රව හට ගැනීමම නැති වෙන බව ඇති සිද්ධ වෙන්නේ නැහැ ඒකෙන් මේ පරිවර්ජනය කියන එක මාර්ගයට අදාළ කොටසක් මේක මාර්ග සත්‍ය නෙමෙයි අවදීකට කිව්වොත් එතකොට මේ පරිවර්ජනේ හැම වෙලාවකදීම ජීවිතයේ එක පැත්තකින් විතරයි. ඒ කියන්නේ අපිට පුද්ගල භාවය තුළ කරපු පරිවර්ජනය. අලියත් ඉන්නවා මාත් ඉන්නවා අලිය දුරු කළා. අශ්වයත් ඉන්නවා මාත් ඉන්නවා මම අශ්වයව දුරු කළා. එතකොට මේ දුරු කිරීම තුළ දැන් යම් වෙලාවක අපිට මේකට බෑ කියලා හිතුනොත් ඒ දුරු කිරීම සිද්ධ වෙන්නේ හේතු ටික තියෙනවා. ඒක නිසා කොටිම දුරු කරන්න ඇතෙක් හම්බෙන්නේ නැති තැනට යනකම් ප්‍රතිපදාව වෙනවා. දුරු කරන්න අශ්වයෙක් හම්බෙන්නේ නැති තැනට යනකම් ප්‍රතිපදාව වෙනවා. මොකද මේක මාර්ගය අර ටික මාර්ග සත්‍යය. එතකොට මාර්ග සත්‍ය තුල ඕගොල්ලන්ට දෙආකාර නොනක් මේ තුල පවත්වන්න වෙනවා මාර්ගය අනුගිය සහ මාර්ග සත්‍ය අනුගිය. එතකොට දැන් මාර්ගයට අදාළ කොටස් ටික නම් පිටරවක් නැහැ නේද? එතකොට නුසුදුසු පැත්ත පරිවර්තනයෙන් පාකල යුතු පැත්ත ප්‍රහාණය කරන්නයි තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ පරිවර්තනයෙන් පහකල යුතු ආශ්‍රව කොටස ආශ්‍රව ධර්මතා උපදින තැන නැති වෙන විදිහට කොහොමද දුරු කරන්න කියන එක. එතකොට එළිය ඇටෙක් නැහැ කියපු ගමන් යථාර්ථයට යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඊට පස්සේ තමයි අහන්නේ. ඇයි ඒක ඔහේ නෙමෙයි මෙහි කියපු ගමන් අහනවා. එතකොට අරිය දුරු කලේ කොහොමද කියලා. එතකොට අන්න ඒ තැන තමයි අපි අවබෝධය කියන තැන නුවණින් කටයුතු කරනවා කියන තැන තියෙන්නේ. ඒක මම කලින් මතක් කළා. උසස් පෙළ ලියන ළමයෙකුට ශිෂ්‍යත්ව දැනුම නැති වෙලාද ශිෂ්‍යත්ව දැනුමක් සහිතව ඒක ඉක්මවා ගියපු නුවණක් තියෙනවා. එතකොට පරිවර්ජණයෙන් පහක් කළ යුතු ආශ්‍රව කොටස පරිවර්ජණයෙන් දුරු කරන මේ ශාසනයේ භික්ෂුවට දුරු කරන්න ඇතෙක් හම්බෙන්නේ නැහැ එළිය ඉඳලා මේ සිද්ධිය බලාගෙන ඉන්න කෙනා කියයි එයා මොන රහතෙක්ද රූපේ නැහැ කියලා කිව්වට අපුද අපූර්වට අයියගෙන් අයින් වෙලා එමින් සීරුවේ ගියේ කියලා. ඒ අයියා හිතමු නිසාන් කියලා තරක තමයි. රූපයේ ඇත්ත වුණා අපිට රහතන් වහන්සේ පුද්ගලයෙක් කියලා නැතිනම් මේ මාර්ගයේ වඩන කෙනෙක් පුද්ගලයෙක් කියලා අලියත් පුද්ගල භාවයෙන් හම්බුනට පස්සේ ඉන්න අලිය මගහැරලා හිමීට යන සිද්ධියම පුද්ගල භාවය තුල හම්බෙලා. දැන් අපේ ප්‍රතිකර්මයේ අපි දකින ප්‍රතිකර්මය එච්චරයි.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 හදිසියෙම හරි එහෙම ඉතුරුවක් වුණත් එහෙම කරන්න වෙන එකම දේ තමයි රහතන් වහන්සේට කතා කරන්න වෙන්නේ. සද්ද නැතු ඉන්නවා රහත් වෙනවා. එතනින් එහාට කතාව නැහැ. අයි ඔක්කොම සම්මුතිය තුළ සම්මුති වචනේ පාවිච්චි කරලා කතා කරන්න දෙයක් නැහැ. ඒක නිසා එතන ඉඳන් නිහඬ වෙන්න ඒක නිසා දැන් මේ පරිවර්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස පරිවර්ජණයෙන් දුරු කරන්න තියෙන කෙනාට සිද්ධ වෙනවා අලිය නැති තැනට බලන්න.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 සර්පය බහුලව ඉන්නවා කියලා දැන දැනනවා නම් අපි සර්පයට පුදුමාකාර විදිහට බයක් දක්වනවා නම් බය ඇති වෙන්නේ මොකක් නිසාද? ආත්ම විත්තිය. ආත්ම සංඥාව වැඩි. වැඩි කම නිසා මට කරදරයක් වෙයි කියන එක තුල ඉඳලා කොටු ගැලලා දැක්කත් බය වෙනවා. සර්පෙක් කියලා.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 මේ සමහර විට අපි සේනාසලේ ඉන්න නිසා අපි දන්නවා. අලුතෙන්ම කෙනෙක් ආවොත් සමහර විට සර්පියෙන්ට බය කෙනෙක් එහෙම ආවොත් වැඩි කාලයක් ඉන්න දවසට ඉන්නේ එක සර්පය දකින්නේ කපුව දාන යනවා සමහර විට. මේ කාලයක් නතර වෙන්න කියලා අහපු කෙනා බොහොම ශ්‍රද්ධාවෙන් ඉඳලා පහුවදා උදේ ගිහිල්ලා කියලා මට දවසක් කිව්වා. ඊට පස්සේ මම ඇහුවා ඇයි ගිහිල්ලා තියෙන්නේ කියලා දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි ඊයේ වහල් සර්පෙක් නම් හිටියේ කිව්වා. ඉතින් මේ වහල් බොහොම උස වහලයක් අයින් කරන්න විදිහක් නැහැ සර්පයන්. ඉතින් මේ වෙලාවට ඒක නිසා ආත්මබිය වැඩි වෙනවා. ඉතින් රැයේ නැත්නම් නිින්ද යන්නේ සමහර වෙලාවට සර්පයා ඉන්න නිසා ආත්මබිය වැඩි වෙනකොට ධර්ම වැටෙන්නේ නැහැ. එතකොට අපි කොච්චර අනාත්මය කතා කරත් ආත්ම සංඥාව තුළ පිටා හිටිනවා. ඉතින් ධර්ම දේශනාවක් කරන එක වෙලාවකදී ධර්ම ධර්ම ශාලාවේ වහලේ උඩ දුරු සර්පේ ඉතින් මේ සර්පය යනකොට උපාසකම්මල ඔක්කොම දැන් මේ අනාත්ම දර්ශනය ගැන කතා කරනවා සතර මහා ධාතු ඇති තැනක මෙහි අදාළගත්තු පුද්ගල භාවය පිළිබඳව. හැබැයි ඔක්කොම දැන් ඇහිම පැත්තකින් තියලා අර වහල යන සර්පය දිහා බලනවා. දැන් දැන් දේශනාව නතර කරලා සර්පය පරිවර්ජණයෙන් පහතරව ඉන්නුනේ. වෙන කරන්නේ දෙයක් තිබුණේ නැහැ. සර්පය නළුවනේ පරිවර්ජණයෙන් පහතරලා. ඉතින් අල්ලම පැත්තෙන් කිව්වා. ඉතින් එතකොට හැම වෙලාවකදීම ඒ දේ තුල ඒකට දහම වැටෙන්නේ නැහැ. මෙහි අපි කොච්චර කතා කරත් අනාත්ම දර්ශනයේ සතර මහා ධාතු ඇත්තනක මෙහි කියලා කිව්වද නෑ මෙහිමයි තමයි කියන්නේ. ඔය සර්පය කෑවොත් හාමුදුරුවෝ කියලා යපිනේ විඳින්න ඕන කියලා තමයි ඊටපස්සේ කියන්නේ. ඒක නිසා ඒ පැත්තෙන් පරිවර්තනයෙන් පහකල යුතු ආශ්‍රව කොටසකට ඒකත් ඇති කර ඒකත් දැම්මා. ඇයි අපි ජීසරේ කතා කරපු කොටසට මේක දැන් සම්බන්ධ වෙන්න ඕන. ජීසරේ කතා කරලා ඉවසීමෙන් පහකල යුතු ආශ්‍රව පිළිබඳව. එතකොට යම් ආශ්‍රව කොටසක් ඉවසීමෙන් ප්‍රහාණය කරනකොට දැන් මේ ඉවසීම කියන එකත් මොන මොන තැන්වලද නොයොසී යුතු තැන් සමහර වෙලාවට තියෙනවා.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 එතකොට මේක පරිවර්ජනා පහතබ්බක පරිවර්ජණයෙන් පහකල යුතුයි කියලා. ඇයි පරිවර්ජණයෙන් පහකල යුතුයි කියලා කිව්වේ අනිවාර්යයෙන්ම නපුරු ඇතෙක් ඉන්නවා නම් ඒ ප්‍රදේශයට ඇරලා යන්න කියලා නෙමෙයි කිව්වේ. ඒක තමයි ප්‍රශ්නයක්. ඒ පරිසරය අතහැරලා ඉන්න ඔක්කොටම යන්න කියලා නෙමෙයි කිව්වේ. අපාට ඒ පරිසරේ ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. අද මැරෙයිද හෙට මැරෙයිද කියලා මරණය කියන දේ ගානක්වත් නැති කෙනෙකුට සමහර විට මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට සමහරවිට මරණානුස්සතිය වැඩෙන්නත් හේතුවක් වෙනවා. ඒ කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ කියලා හිතනවා ඒක. එතකොට ඒක වීර්යය ඇති වෙනවා මැරෙන්න කලින් කොහොම හරි මේ අවබෝධය ලබා ගන්න ඕනේ කියලා.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 එතකොට එයා පරිවර්තනයේ පහකල යුතු දල ස්ථානය නෑ ඒක සේවනයේ කළ යුතු ස්ථානය. යම් කෙනෙක් ඉන්නවා නම් එතන ලොකු ප්‍රශ්නයක් වෙන කෙනෙක්. එයා ඒක පරිවර්තනයේ පහකල යුතුයි. සමහර එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා සත්‍ය කිව්වොත් හරි බයයි. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වුණා පරිසරයේ මග අරින්න. ඒක නිසා ඒ කුටිය කිසිම සර්පයෙකුට එන්න බැරි විදිහට සම්පූර්ණව හදන්න ඕනා. මොකද මේක මේ ධර්මයට අකමැති කෙනෙක් නෙවෙයි. නමුත් සර්පයෙක් කියවම ටිකක් බය ඇති ගැනීම වැඩි වෙනවා. ඉතින් වැඩි නිසා සර්පය පේනවත් වැඩි වෙනවා. අපි ඉන්න කුටියක සර්පය එනවා දන්නේ නැහැ, යනවා දන්නේ නැහැ. ඉතින් සර්පයා ගැන අවධානයෙන් ඉන්නකොට නිතරම සර්පය පේනවා. ඉතින් සමහර වෙලාවට රැයටත් කතා කරනවා සර්පය ඉන්නවා කියලා. ඉතින් ඇත්තටම සර්පෙත් ඉන්නවා ගිහිල්ලා බලනකොට. අපිට හිතාගන්න බැහැ කුටියට මෙච්චර සර්පය එනවාද කියලා. ඉතින් ඒක නිසා බැරිම තැන පරිවර්ජණයෙන් පහ කළා. සර්පයන්ට එන්න බැරි විදිහට සම්පූර්ණ වෙස්සක් දරලා ඒක හැදුවා. මොකද නිතරම දැන් ආත්ම බය විසින් යාව පෙළනවා. හැම වෙලාවකදීම සර්පෙක් කයින් දන්නේ සර්පෙක් කයින් දන්නේ ඇස් දෙක පියාගෙන විදර්ශනාවට හිත තියන්න තියා අනාත්ම සංඥාවට හිත තියන්නත් කලින් සර්පෙක් කයිද දන්නේ නැහැ කියලා හිතෙනකොට මොන අනාත්ම සංඥාවද වඩන්නේ. ඒක නිසා එයාට පරිවර්ජිනේ පහ කරන්න වෙනවා මාර්ගයේ පැත්තෙන් පහ කළ යුත්තේ මාර්ගයේ පැත්තෙන් පහ කරලා ඉන්නවා. ඒක නිසා ඒ ටික පහ කළා පරිවර්ජිනේ කළා දැන් වඩන්න පුළුවන් දැන් ගන්නවා තමයි සුරක්ෂිතයි. දැන් සුරක්ෂිත බව තුල ඉඳලා එයාවටම තණ්හා නිසාය තණ්හා පහතක්. මේ තණ්හාව ඇසුරු කරගෙන තමන් ඉන්නවා කියලා දැන් සුරක්ෂිත බව තියෙනවා. සුරක්ෂිත බව තුළ ඉඳලා දැන් Taman නැති වෙන තැනට වඩනවා. හැබැයි ප්‍රතිපදාව සම්පූර්ණ වෙනකොට එයාට ආය සර්පයෙන්ට බය නැහැ. ප්‍රතිපදාව වැඩෙන මට්ටමට එනකොට සර්ප බය දුරු වෙලා. ඇයි ආත්ම බය දුරු වෙලා සම්මානේ නැති වෙලා. ඒක නිසා දැන් අපිට පරිවර්ජනීය පහකල යුතු ආශ්‍රව කොටස ගැන කතා කරනකොට මේ කොටසම අපිට සමහර විට මේ කොටස සේවනය කළ යුතු දෙයක් වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් අර කාරණා ටික සලකලා කියනවා මේ ඇත්ත වාසිය දුරු කරන්න කියන්නේ මෙන්න මේ හේතු නිසායි කියලා. එතකොට අපිට පාප මිත්‍රයෙක් ඇසුරු කරන්න පුළුවන්. ඒ පාප මිත්‍රයෙක් ඇසුරු කරන්නේ පාප මිත්‍රය පාපෙන් ගලව ගන්න අවශ්‍ය නිසා. පාප මිත්‍රයා පාප පාපයේ ඉන්නවනම් පාපෙන් ගලව ගන්න පාප මිත්‍රය ඇසුරු කරනවා. දිට්ඨිය පැත්තෙන් දිට්ඨිය රැඳුණු කාම මිත්‍රයෙක් හිටියත් එයාව දිට්ඨියෙන් ගලව ගන්න අවශ්‍ය නිසා එයා ඇසුරු කරනවා. පාප මිත්‍රය අපි වැටෙන තැන බලාගෙන ඉඳලා අපි වැදලා දැම්මා වගේ දාන්න හදනවා වගේ අපි පාප දිට්ඨිය තුල ඉඳලා එයා ඒකින් ගලවන තැනට යට ධර්මයේ පෙන්නවා.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 එතකොට අපි දෙන්න වෙන්නේ තව කෙනෙකුට දෙයක්. එතකොට ඒක දීම තව කෙනෙකුගේ දෙයකින් ගන්න දීම හරිපතල වරදක්. අනවසරයෙන් දීම. එතකොට අපි ළඟ දෙයක් තිබිලා තියෙන වෙනවා. එතකොට අපිට මේ දහම අපි ළඟ තිබිලා තියෙන වෙනවා. හැබැයි අපි ළඟ තිබුණා කියලා හිතාගත්තට හරියන්නේ කෙනෙක් මෙතනින් යම් මුදලක් ගෙන කියලා යනවා.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 එතකොට මේ චතුරාර්ය සත්‍යයට ගැළපෙලා එනකොට අපි දන්නවා මේ ධහම නිවැරදි මේ කියන්නේ මාර්ගයේ මාර්ගයෙන් වෙන්නේ මෙන්න මේ කොටස් ටික දුරු කරගන්න නිරෝධ කරගන්න පුළුවන්. මේ මාර්ගයෙන් මේ සමුදයට අදාළ මේ ධර්මතාව ටික ඉතුරු වෙන්නේ. හැබැයි මේක මාර්ග සත්‍ය නෙමෙයි. මාර්ග සත්‍ය මෙතනයි මාර්ග සත්‍ය තුල ඇති බවට හම්බෙන්න බෑ කිසිම තැන. ඒ ඇති බවට හම්බ වෙනවා නම් ආයතන හයම එක තැනක් හරි ඒක මාර්ග සත්‍ය නෙමෙයි කියලා. එක තැනක් හරි හම්බ වෙනවා උපේක්ෂාවක් හරි විස්තරයක් හරි විශ්වයක් හරි මොකක් හරි ධර්මතාවයක් කාරණයක් හම්බ වෙනවා නම් අපිට අන්තිමේටම ගිහිල්ලා ඇති බවට හම්බ වෙන මේ එක තැනක් තුල හරි කියනවා ඒ කියන්නේ ආයතන පිළිසිඳ දැක නැහැ කියන එක. ඒ ආයතනය ඇත්ත උනා කියන එතකොට ඒ ආයතනයේ ඇත්ත වීම තුළ අපිට නිවන වැරදිලා චතුරාර්ය සත්‍යයෙන් එළියට ගිහලා ඇයි අපි ඒක පනවලා තියෙනවා මාර්ග සත්‍ය කියලා ඇති දෙයක්. ඒ කියන්නේ මාර්ග සත්‍ය තුළ නිරෝධය පනවනවා. එතකොට මාර්ග සත්‍ය තුළ පනවන නිරෝධය වැරදි. මාර්ග සත්‍ය තුළ පැනවෙන්න ඕනේ නිරෝධ සත්‍ය මිසක නිරෝධය නෙමෙයි. මාර්ගයෙන් නිරෝධය පනවන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා දැන් හැම වෙලාවකදීම මේ කාරණාවත් එක්ක අපි හැම වෙලාවකදීම ගලපලා අපිට පුළුවන් පාප මිත්‍රයෙක් ඇසුරු කරන්න. හැබැයි පාප මිත්‍රය ඇසුරු කරලා පරිවර්ජණයෙන් පාකල යුතුයි කියේ දුරු කරලා දාන්න නෙමෙයි. එහෙම පාප මිත්‍රය පරිවර්ජණයෙන් දුරු කළොත් එහෙම බණ කියන්න වෙන්නේ නැහැ ඉතින්. ඒකම පාප මිත්‍රය කියලා නෙමෙයි. තරක කරනවා මේ රූපේ තියෙනවා කියලා. අපි හිතුවා අපි කොහොමද නැහැ මේක මෙන්න මේකයි යථාර්ථය කියලා කියලා දෙන්නේ. එයා මෙහෙම කියනවා කියලා එයා අතහැරලා දැම්මොත් තාම ඔයා කාර්මිත්‍රෙක් ඔයා කියන්නේ වැරදිද ඒ වගේ දික්තිය වැරදි කියලා අතහැරියත් හරියද? නෑ අපිට සිද්ධ වෙන එයාට ඇත්ත කියලා දෙන්න. එතකොට ඒ පාප මිත්‍රය ඇසුරු කළා යම් අර්ථයක් සඳහා ඒ අර්ථය සඳහා ඇසුරු විය යුතුයි සමහර වෙලාවට. ඒකෙන් එයා ධර්මකට යන්නේ. එතකොට අන්න ඒ වගේ කාරණාත් මේකේ පරිවර්තනයේ පහකල යුතු ආශ්‍රව කොටසේ තියෙනවා.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 උපන් කුසල දුරු කරනවා නූපන් කුසල නූපදවනවා. මේ ආශ්‍රව වැඩි වෙනකොට ලක්ෂණ. එතකොට මේ ආශ්‍රව ධර්මතාව ඇති කරලා තියෙනවා. ඒක නිසා අද කාලේ මාර්ගය තෝරගන්නකොට හරි පරිස්සම් වෙනවා. ඇයි පින් කරන්න එපා කියලා කෙනෙක් කියනවා කෙනෙක් කියනවා පින් කරාට කමක් නැහැ පින් කරොත් සසුරේ කියනවා කෙනෙක් කෙනෙක් කියනවා කමක් නැහැ දැන් පින් කරන්න එපා කියන එක මේ උපන් කුසලයක් නැති කරනවා මේක යට කළම දානවා නෝපන් කුසල උපදින්න තියෙන ඉඩත් අයින් කරනවා ඒක නිසා තමයි අද කාලේදී ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේගේ කාලේ සෝවාන් ආරයන් වහන්සේලා මහා පින්කම් කළා අද කාලේ සෝවානවන් තියෙන ලක්ෂණය තමයි පන්සලට ඇවිල්ලා කරන පින්කමක් නැති වෙන එක. ඒක ඇවිල්ලා දිට්ඨිය බලවත්කම. එතකොට ඒක පාප මිත්‍ර සේවනයේ සහ පාප ධර්මතාවයේ. ඒ උපන් කුසලයේ නූපදවල හැම වෙලාවකදී උපන් කුසලයේ නැති කරලා දාන නූපන් කුසලයේ නූපදවල. එතකොට ඒක පාප මිත්‍ර බව නෙමෙයි මාර්ගඵලය කියලා හිතාගෙන හිටියට හරියන්නේ අරමුදල මගේ කියලා හිතාගෙන හිටියට මම වැඩක් නැහැ මගේ දෙය නෙවෙයි නේද. දේශා මම මේ කියන කතාව හරි කියලා මම හිතාගෙන හිටියට වැඩක් නැහැ. ඒක තමයි වෙන්නේ නැත්තම් ඒක අනුන්ට දුන්නොත් ඒක වැරදි දෙයක්. එතකොට මම හරි කියලා හිතන දේ මට වමනාවට තව කාටවත් කියලා හරියන්නේ නැහැ. ඒක විමසා බැලිය යුතුයි, ගැළපිය යුතුයි මේ ධර්මයට, විනයට, චතුරාර්ය සත්‍යයට, පටිසම්පාදයට.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 දන් දෙන්නේ හිටපු මිනිස්සු දන් දෙන්නේ නැති තැනකට නම් යන්නේ අන්තිමේට. සරියුත්තරුන් වහන්සේ දන් දුන්න ශාසනය දන් දී හිටපු මිනිස්සු දෙන දානෙත් නතර වෙන තැනකට නම් තියෙන්නේ අන්න එතකොට මේ මාර්ගයේ පරිවර්ජණයෙන් දුරුපදින්න. පරිවර්ජන පහතක්. අසු කරන්නේ. එතකොට අන්න මේ වගේ කාරණා ටිකක් ඔස්සේ අපිට සම්මුතිය තුළ මාර්ගය තුළ පරිවර්ජණයෙන් පහකල යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. ඒකේ ලක්ෂණය තමයි උපන් කුසල. නූපදවනවා නූපන් කුසල උපදින්න දෙන්නේ නැහැ. උපන් කුසල නැති කරනවා නූපන් කුසල නූපදවනවා. ඒ පරිවර්ජනයේ පහළ යුතු ආශ්‍රව ටික ඇති කරගන්න තැන හැම වෙලාවක. එතකොට මේ ආශ්‍රව ධර්මතාව ටික දුරු වෙනකොට නෝපන් කුසල් උපදින්න ඕනේ උපන් කුසල් වැඩි දියුණු වෙනවා. එතකොට දැන් අපිට නෝපන් ලෝකෝත්තර මාර්ග ඥාන නැතිනම් නුවණවල් මේ තුල ඇති වෙන්න ඕනේ. ඒ වගේම කුසල ධර්මතාවය තුලත් උපන් කුසල් තවදුරටත් වැඩි දියුණු වෙන්න ඕනේ කියන ලක්ෂණය තියෙනවා. එතකොට දැන් මෙයා මාර්ගය තුල මේ පරිවර්ජණය කරන ගමන් එයාට සිද්ධ වෙනවා ඇතා නැති කරන්න. එයාට සිද්ධ වෙනවා Taman නැති කරන්න. මොකද ඇතා නැති කරේ යන මාර්ගය සඳහා. ඇතා නැති කරේ කියන නරුවේ මේ ඇතා දුරු කරේ යම් අර්ථයක් සඳහා. ඇතා දුරු කරේ නිවන් දකින්න නෙමෙයි. මේක දුරු කරන මේ ආශ්‍රව කොටසත් දුරු වෙනවා කියලා මේකෙන් දුරු වුණ ආශ්‍රවය මොකක්ද අපි? ඇටෙක් අයින් කළා කියලා ඔයගොල්ලෝගේ දුරු වුණ ආශ්‍රව කොටස මොකක්ද? දැන් මේකෙන් දුර වෙන ආශ්‍රව කොටසක් අපේ තියෙන්නේ. ඔයගොල්ලෝගේ කාමාශ වේද නැති උනේ, බලාශ වේද නැති උනේ, දික්කාශ වේද, අවිජ්ජාශ වේද. යන්තම් ඇති අතාරින් ගැලවුණ, අතාරින් ගැලවිලා මම හොඳට ඉන්නවා කියන එක තුල කාමාශ වේනම් වැඩි වෙලා තියෙන්නේ ඒක හරියන්නේ නැහැ. ඒක නිසා ආශ්‍රව දුරු වෙන ප්‍රතිපදාවක් තුල පරිවර්තනයේ පාට වෙන්නේ. හොඳට මතක තියාගන්න. පරිවර්ජනය කියන තැන මේ පරිවර්ජනය කළේ යම් අර්ථයක් සඳහා අර්ථයක් බලාගෙන මිසක නිකම්ම පරිවර්ජනය කරන්නේ මේ මේ වෙපා මේ වෙපා මේ වෙපා කියලා. පරිවර්ජනය කළේ යම් අර්ථයක් සඳහා. එතකොට අන්න ඒ අර්ථය නැතුව කරන පරිවර්ජනය වැඩක් නැහැ. ඒ තුල තවදුරටත් නිදුක්ඛ සමාව දකින්න මිසක වෙන දෙයක් නැති වෙනවා. එයා මේ ආශ්‍රයේ පරිවර්ජනයෙන් නැති කලේ කුසල ධර්මයේ ඉඩ සලස ගන්න ඕන නිසා. මොකද්ද කුසලය එයා උත්සාහවත් වෙන අප්‍රමාදීව ආශ්‍රව ධර්මතා නූපදින තැනට.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 මට බය කියන දේ හදලා දුන්නේ මගෙන් හිතේ තියෙන සංඥාවක්. අලිය ගහපු නිසාද බය? අලිය ගහුවා නම් ඉතුරු වෙන්නේ නැහැ නේ බය. අලිය ගහපු නිසා නෙමෙයි බය. අලිය ගහයි කියලා හිතන නිසා. දැන් තමන් බය වෙන්නේ තමන්ගේ හිතට නෙමෙයිද? තමන් ඇති කරගත්ත තමන්ගේ හිතටමයි බය වෙන්නේ.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 අලියා ඇති බවට හම් වෙන මනසම පංච ප්‍රධානස්කන්ධය. එතකොට අලියා ඇති බවට හම් වෙන මනස දුරු කරගන්න එයා උත්සාහවත් වෙනවා. එයා හොඳට බලනවා අලියා හම් වෙනවා කියලා මම අලියට බය වුණා නම් මේ මාර්ගයෙන් ගන්න ඕන ටික ගත්ත කෙනා. එයා මාර්ගයෙන් අලිය පරිවර්ජණයෙන් පහල කරා මාර්ගය.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 මේ වර්ණ සටහන එන තැනක මම මගේ හිතම දැක්කා. හිතටම රැවටුණා. තමන් තමන්ටම රැවටුණා. තමන් තමන්ම යලියවන බව දැක්කේ නැහැ. ඒ වෙලාවට තමන් තමන්ම යලියවුනේ. ඒ අලිය බව ගෙනල්ලා දුන්නේ මොකක්ද එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයනේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ ටිකෙන් තොර තවත් ස්කන්ධයක් එතන තියෙනවද තමන්ම? ඒක වෙදිනු වෙන ස්කන්ධයක් නැහැ. එතන ඇහත් නැහැ රූපෙත් නැහැ චක්කු විඥානයත් නැහැ. ඒ ටික ඉදිරි නිරුද්ධ වූ තැනක අලියා කියන දැනුම හිතෙන් ගෙනල්ලා දීලා තියෙනවා එළියේ ඉන්න අලියා ගැන දැනුම. දැන් ඒක කියන පංච උපාදානස්කන්ධයක් කියලා. දැන් පංච උපාදානස්කන්ධයෙන් තොර තමන්ම තවත් හිතක් විතර තියෙනවා වෙන.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 ඒ කියන්නේ තමන් ඉදිරියට තමන් නිරුද්ධ වන බව සාක්ෂාත් කරනවා. ඒ තුල ඇති වෙන්නේ මොකද්ද? එලි බාහිරේ සහ ආධ්‍යාත්මිකේ කියන තමන්ගේ පැත්තත් එළියේ පැත්තත් නැති වෙන එක. ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක් බාහිර ආයතන එක්කන්තයක් විඥානයේ නැදයි කියපු තැන එයා තමන් තමන්ගේ හිත ගැන දැනුම ඇති කරගත්තා. හිත තුළ හදාගත්ත අලිය එතරම් ඉපිද නිරුද්ධ වෙන බව විඥානයේ තුළ එයා ඇත්ත දැක්කා. ඇත්ත දැකගෙන එයා අලියගෙනුත් මිදෙනවා Taman ගෙනුත් මිදෙනවා. අලියගෙනුත් මිදෙනවා අලිය වූ Taman ගෙනුත් මිදෙනවා. එතකොට දැන් එයා මේ අලි බව දුරු කරගන්න සම්පූර්ණයෙන්ම. දැන් එයාට ගහන්න අලියට ගහන්න කෙනෙක්වත් ගහන්න අලියෙක්වත් ඉන්නේද? එයා නුවණින් මේ ආශ්‍රවය සම්පූර්ණයෙන්ම පරිවර්ජණය පාකලේ ආශ්‍රවය. සම්පූර්ණයෙන් දුරු කරලා. දැන් උපන් කාමාශ්‍රයේ උපදින්න පුළුවන් නේද මේ නුවණ වඩන කෙනෙකුට? වැඩි දියුණු වේ උපන් කාමාශ්‍රයේ නෑ. කාමාශ්‍රයේ පතිත වෙන්න තැනක් නෑ. විඳින්න තමන් නෑ. විඳින්න තමන් නැති නිසා අලියෙකට බය වෙන දෙයක් නෑ. අලියෙක් හිටියොත් අපේ රහතන් වහන්සේගේ වෙනස මොකක්ද? නපුරු අලියෙක් පන්නගෙන එනකොට අපි නම් කන කඩාගෙන ඉවරයි. හැබැයි රහතන් වහන්සේ මේ රූපෙට මොනවා වුණත් දුර තැනට යන්න යන්නේ. රහතන් වහන්සේ තමන්ගේ ස්වභාව ගමනේ කෙරෙන්නේ. එතකොට රහතන් වහන්සේ මොකද කවදාවත් ගහන්න බයක් කියලා දෙයක් ඇති වෙන්න අලියෙක් ඉඳලා නැහැ. ඒ මට්ටමට බය නැති වෙන්නේ ජීවිතේ. බයෙන් මිදලා. ඒක නිසා බය කියන තැන තියෙනවා මමත් ඉන්නවා කෙනත් ඉන්නවා කියන එක. ඒකමයි කියන්නේ දැන් එකපාර පිටිපස්සෙන් රහිනියක් දැම්මොත් එකපාර ගැසලා යනවා. හදන්න ඕන වෙලාවක මේ මොකක් හරි දෙයක් සංඥාවක් දෙනකොට අරින් මොකක් හරි අතාරින්න මම කියනවා. ඒක කටි එකපාර ගැස්සෙලා යනවා. ඇයි ගැස්සෙන්නේ? එහි බාහිර සද්ද එන්නේ බාහිරින් බාහිර සද්ද විඳින්න පුළුවන් මම මෙතන ඉන්නවා. දැන් එළියේ තියෙන සද්ද විඳින මම මෙතන ඉන්නවා. සද්දේ එළිය කියලා හම්බෙන්නේ නම් දැන් සද්ද රූපේ විදින්නේ සද්දේ එළිය බවට හම්බෙන්නේ පංච උපාදානස්කන්ධයක්.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 සද්ද එළිය බවට දැනගන්න විදිහේ කවුද? මනෝවිඥාණය තුල. මනෝවිඥාණය තුල සද්ද එළිය කියලා හිතන කම නිසා මේ මනෝවිඥාණය සද්ද ඇත්ත කරගත්ත බව නෙමෙයි තමන් තමන් සද්දේ වෙලා සද්දේ තමන් වෙලා. හැබැයි තමන්ගෙන් බාහිරව තමන්ට සද්දේ හම්බ වෙනවා. ඒක නිසා ටක් ගාලා බව නැති කියන බයට එකපාර ගැසිලා යනවා. ඒකට කියන අස්මිමානය කියලා. ඒකයි අපි එදත් කිව්වේ රහතන් වහන්සේ කවදාවත් වෙන හඬකට ගැස්සෙන්නේ නැහැ. ඒ අසමානෙ දුරු කළා. හැබැයි කේසර සිංහයයි ආජානීය අස්සේ ගැස්සෙන්නේ නැහැ. ඒ අස්මිමානෙ උපරිම වැඩි. සමහර වෙලාවට උපරිම වැඩි බවත් උපරිම අඩු බවත් එකම ලක්ෂණ ප්‍රකට කරනවා. සීතල කියන එකේ උපරිම වැඩි බවට කියමු මොකද වෙන්නේ? ගින්නෙන් වෙන විදිහටම පිච්චෙන්නේ නැහැ. සීතල කියන එකේ උඩරින්ම අති වැඩි කරට කියන ගින්නේ පිච්චෙන විදිහටම පිච්චෙනවා. ඇඟ පිච්චෙනවා. පැලෙලා යන්න පුළුවන් වෙන පිච්චෙනවා. එතකොට මේ වැඩි බව කියන එක තුලත් උඩරින්ම අඩු බව තුලත් ගොඩක් වෙලාවට සමාන ලක්ෂණ තියෙනවා. ඒ විදිහටම මේ අස්මානය වැඩි බව තුලත් අඩු බව තුලත් සමාන ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේ අකුණක් ගැහුවට ගැස්සෙන්නේ නැහැ. ආර්යයන්ගේ අස්සේ කේසර සිංහයාගේ අස්සෙන්නේ නැහැ. ඒක අස්මිමානී වැඩි. සත්‍ය ඇත්ත වෙන තරමටම තමන් ඇත්ත වෙලා මම කැස්සෙනවා දෙන්නේ. මට කරදර වෙන්න එකක්වත් නැහැ. එතකොට එයා ගැස්සෙන්නේ නැහැ. ඇයි? ඒ තරම් පුද්ගල භාවයේ ස්ථාවරයි. ලෝකයේ තුල සමහර පුද්ගලයා අපිට හම් වෙනවා බය නැහැ මොනම දෙයකට. මේ බය නැති බව ආත්ම දිට්ඨිය වැඩි බව මත. සමහර විට ධාම නැහැ දර්ශනයක් නැහැ. ඒ ආත්ම දිට්ඨිය අඩු වෙන්නේ ආත්ම දිට්ඨිය වැඩි වෙන. රශ්මිමානිය වැඩි. මම වෙමි කියන එක වැඩි. ඒක නිසා මේ ඉන්න මම මම මොකකටවත් බය නැහැ. ඒ නිසා අශ්මිමානිය වැඩි තැනක් කෙනෙක් බය නැහැ. ඒ වගේම අශ්මිමානිය දුරු වෙන තැනක් කෙනෙක් බය නැහැ.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 ඒකයි තරණ කාලේදී ගස් ගල් වගේ හිටපු අය වයසට යනකොට තෙල් මොන අරගෙන පන්සලට එන්නේ. තරණ කාලේදී පන්සලක් පැත්තවත් බලන්නේ නැතුව සමහර විට හිටපු අය බොහොම වයසට යනකොට ධර්ම මතක් වෙලා පන්සලට එන්නේ. ඒ අස්මිමානී ඝනත්වයේ වැඩි ඒ කාලේදී ඒකට ධර්මයට නැහැ. හොඳට කාලා බීලා ජීවත් වෙනවා ධර්ම කිව්වොත් ඒ පැත්තට තේරෙන්නේම නැහැ. හැබැයි ටිකක් යනකොට තේරෙනවා අස්මානේ Taman දුර්වලයි Tamanට Tamanට හත්පාද අනස්සව අත තියෙන තැනට මේ අත යන්නේ කකුල් තියෙන තැනට මේ කකුල යන්නේ ටිකක් ටිකක් මතක හිටින දතිය ටිකක් අඩු වෙන දතිය තේරෙනවා දැන් මේ ලක්ෂණ ටික මතු වෙනකොට මතක් වෙනවා අස්මිමානේ ඝනත්වය අඩු වෙනවා ඒ Tamanට ඕනේ දේ වෙන්නේ නැහැ එතකොට ඔන්න අස්මිමානේ ඝනත්වය අඩු වෙනවා එතකොට මතක් වෙනවා ඉන්දහම් කරගන්න කාලය හරි කියලා. ඊට පස්සේ නෝ බය වෙනවා මේ පැත්තෙන් බය නැති කරගන්න යනවා කුසලයේ පැත්තට. එතකොට හැබැයි හරක්කු වැඩි. එතකොට තේරුම් ගන්න බෑ. يعني මේ කියන්නේ හොඳටම අමාරු නම් නැත්නම් වයසකයි ටිකක් මේක අපිට බෑ කියලා. මේ කියන්නේ තේරුම් ගන්න යමක් තේරුම් ගන්න බැරි තරම් මේ ඒක මනසට ගිහිල්ලා දිරලා ගිහිල්ලා ඒ වෙනකොට තේරුණාට මරණ මංචකයේදී මේක දිරලා ගිහිල්ලා දැන් නම් බෑ කියලා තේරුණාට ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා හැකියාව තියෙන කාලෙදී ඕනේ තේරුම් ගන්න. මානසිකාරය පවත්වන්න පුළුවන් කාලෙදී ඕනේ තේරුම් ගන්න. ඒ මේ දර්ශනේ වඩන්න බෑ මානසිකාරය නැත්තම්. හොඳට බලන්න මොනතරම් නෝනක් කරගෙන යන්න ඕනද කියලා. මේ කය හිත පවත්වන්න සුදුසු නැත්තම්, කය වශයෙන් නැත්තම්, මතකේ ගිලිහිලා යනවා නම් දැන් සුරසිත ධර්ම වල. දැන් මතක් වෙන්නේ. ඒ නිසා මේ ධර්මවත් මතක් වෙන අහපු දේවත් මතක නැතිවෙනවා. එතකොට සුදුසු නැහැ. එතකොට එයාගේ කය විගණ වැඩි වෙනවා. ඒ නිසා මේ පුළුවන් කාර්යවල බලහන්. පුළුවන් කාර්යවල ධර්මයේ හැසිරෙන්නේ. මේ හැසිරීම තුළ තමයි මෙච්චර සියුම් ධර්මතාවයක් බලන්න මොනතරම් අපිට තේරුම් ගන්න නොවන කොච්චර සූක්ෂමෝ තියන්න ඕනේ. ඒ සූක්ෂම නොවන තියන්න ඕනේ ධර්මයේ මේ සූක්ෂමෝ තියන්න මේ හැකියාව තියෙන කාලෙදීෝනේ කියන්නේ ඒකයි එතන තියෙන වැදගත්කම තියෙන්නේ. ඒක නිසා අස්මිමානය අද අඩු කරගන්න. ඒකට පුළුවන් මේ ධර්ම පැත්තට යොමු වෙන අර තදගතිය අද අඩු වෙනවා නම්. එතකොට ඒකයි ගොඩක් වෙලාවට තරුණ ප්‍රජාව ධර්මයන් ගැන හිතන්නේ නැහැ. මැරෙනවා කියන බව මතක නැහැ. මැරෙන බව මතක් වෙන්න ටිකක් කල් යනවා. එතකොට තමයි මරණ බය ඇති වෙන්නේ. බය ඇති වෙන්නේ මම දිය වෙනවා මම මැරෙනවා කියලා තේරෙනකොට. එතකොට තමයි කුසලයට යොමු වෙන්න බලන්නේ. ඔය අස්මිමානයේ අද උපේ ගන්න පුළුවන් වුණා. දුරු කර ගැනීම. අඩුවෙන් අඩුවෙන් යා කුසලයට යන්නේ කියලා. අඩුවෙන් අඩුවෙන් ඒ මට්ටමට යා කුසල ධර්ම වලට යොමු වෙනවා. නිවන දක්වාම යන්න පුළුවන් ඒ කුසල අස්මිමානයේ අඩුවීම තුළ. එතකොට දැන් මේ කාරණය තුළ අපිට අස්මිමානයේ පවතින ඉඩ නැති කරනවා. ඇත අස්වැය දුරු කරනවා බාහිර මාර්ගයෙන් වගේම ඇත අස්වැය නැති වෙන්නම තැන පෙන්නනවා. එතකොට අන්න පරිවර්ජනයේ දෙකට බෙදනවා මාර්ගයේ සහ මාර්ග සත්‍යය. මාර්ගයෙන් පරිවර්ජනයි මාර්ග සත්‍යයෙන් පරිවර්ජනයි. මාර්ගයෙන් පරිවර්ජනය කරපු ඇතාව මාර්ග සත්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දානවා. ආය ඇටෙකුට බය ඇති කරන්න හේතුව නැති කරනවා. ආය අස්සේකට බය ඇති කරන්න හේතුව නැති කරනවා. මොකද එයාට ආයේ හේතු නැහැ ඇතිපිටස්සෙකට බය වෙන්න. ආයේ එයාට පාරමිත්‍රයෙකුට බය වෙලා අයින් කරන්න දෙයක් නැහැ. එයාට ආයේ අගෝචර ස්ථාන නැහැ. එයාට මොන ස්ථානයකින් තාස්රෝපදීන්නේ නැහැ. ඒ නිසා එයාට අගෝචර ස්ථානක් නැහැ. එයාට හැබැයි නෝනක් තියෙනවා තමන්ට සුදුසු තැන පරිහරණය කරන්න. තමන්ට සුදුසු ස්ථානයේ විතරක් පරිහරණය කරන්න තමන්ට නෝනක් තියෙනවා. ඒ නිසා තමන්ට සුදුසු තැන සුදුසු විදිහට පරිහරණය කරනවා. එතකොට ඔන්න ඔය විදිහට ඔය ආශ්‍රව ධර්මතා ටික දුරු වෙන විදිහට ඒක නා කටයුතු කරන්න දර්ශනයක් වෙනවා. ගොඩක් වෙලාවට කර්ම පැහැදිලි කරන්න යනකොට ආම්දුරුවන්ට කියලා පුරුදු නිසා ඒ පැත්තට අදාළ කරුණු වැඩි වෙනවා. ඔගොල්ලෝගේ ජීවිතයට අදාළ කරගන්න පරිවර්ජනය කියන එක කොටින්ම දෙපැත්තකින් පරිවර්ජනය තියෙනවා. එකක් තමයි මාර්ගයේ පැත්ත හැම වෙලාවකදීම පුද්ගල භාවයේ පැත්තේ මමත් ඉන්නවා කෙනත් ඉන්නවා දේත් තියෙනවා ඒ දේ පරිවර්ජනය කරනවා. ඒකේ පරිවර්තනය කරන්න හේතුවක් තිබ්බා යාට. මොකද්ද නැවත නැවත මාර්ගයට බාධා ඇති වෙන විදිහට අස්මිමානිය ඇති කරනවා. ඒ අස්මිමානිය ඇති වෙන බව එයා ටිකක් පැත්තකින් තියෙනවා. එතකොට ප්‍රායෝගික ජීවිතය තුළට මේක දාලා බලන්න. ඉතින් ඔයගොල්ලෝගේ ඔයගොල්ලෝගේ ජීවිතේ ඇති වෙන ප්‍රශ්න මම දන්නේ නැති නිසා මට එකින් එකට කියන්න විදිහක් නැහැ. ඒ නිසා තම තමන්ගේ ප්‍රශ්න ගැටලු අපි හිතමු මේ රටේ ඉන්නකොට ගොඩක් වෙලාවට ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, ඒ දේවල් වෙන්න පුළුවන්. නැවත නැවත නැවත නැවත මාර්ගයට බාධා වෙන විදියට ඇති වෙනවනම් එතකොට තමන් දැනගන්න වෙනවා නිවන් දකින්න ඕනේ නම් පරිවර්ජනේ පහකලියට පැත්තකුත් මේකේ තියෙනවා කියන එක. ඒක නිසා හැම වෙලාවකදීම මේ කාරණය තුළ තමන්ගේ ජීවිතය තුළින් දකින්න. ඒක හදාගන්න පුළුවන් පැත්තට හදාගන්නත් පුළුවන්. ඒකට දහම් තුළම විකල්පේ තියෙනවා. මේ බලාපොරොත්තු සංකල්පන අඩු කරගෙන ඉවසන පැත්ත ඉවසගෙන යන්න පුළුවන් දේකුත් තියෙනවා. ඒක නිසා පරිවර්ජනය කළ යුතු පැත්ත පරිවර්ජනය කළ යුතු දේකුත් තියෙනවා. ඒක නිසා මොකක්වත් ඉවසන්න එපා ඔක්කොම පරිවර්ජනයක් නෙමෙයි. එහෙම කිව්වත් වැරදි. ලෞකික ජීවිතයේ මේ කාරණාව දාලා බලනකොට ලෝකෝත්තර දර්ශනයේ පසකින් තබලා ජීවිතයක් කියන තැන කොහොමවත් ප්‍රශ්න ගැටලු රාශියක් ඇති තැනක්. එතකොට මේ සියලු ප්‍රශ්න පරිවර්ජනයෙන් ප්‍රහාතව්‍ය කරන්න ගියොත් අපි ප්‍රශ්නෙන් පැනලා ගිහිල්ලා. ඒක නිසා සමහර වෙලාවට නපුර ඇටෙක් ඇවිල්ලා හිටියොත් අපිට සිද්ධ වෙනවා ඇතා මගහැරලා යන්න නැතුව ඇතා එළවල ගන්න. අපිට හැම වෙලාවකදීම ඇතා ඉන්නකොට අපි අයින් වෙලා යනවා කියන එක නෙමෙයි. ඇතා ඉන්නකොට අපිට සමහර වෙලාවට සිද්ධ වෙනවා ඒක නිසා ඇතා ඉන්නකොට ඇතා එලවල දානවා. ආශ්‍රය ඉන්නකොට ආශ්‍රය එලවල දාන වෙනවා තවකුත් තියෙනවා තමන්ගේ ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න ගැටලු තුල පරිවර්ජනයේ හැම වෙලාවකදීම තමන්ට ඒ ප්‍රශ්නේ වැඩිපුර පීඩාකාරී නිසා අර පිනවත් කාරණේ වගේ හාමුදුරුවන්ට ඇති වෙන ප්‍රශ්න ගැටළු විසඳන්න ක්‍රම හතක් අධිකරණ සමත හතක් වෙන්නවා. එකෙන් එකක් තමයි තිනවත් ආහරණ කර්මය. මේ ප්‍රශ්නේ විසඳන්න ගියොත් ලොකු බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. තවත් සංගය අතර අසමගියක් ඇති වෙනවා. ඒක නිසා ඒක තිනවත් ආහරණය කරනවා. තනකොළ ටිකක් දාලා අසුචි ගොඩක් ගඳ ගන්න තියෙන වහන්න පුළුවන් වගේ මේ තනකොළ ටික දාලා වහනවා වගේ වහලා දාන්න.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 නැත්නම් ලෞකික ජීවිතයේ පැත්තෙන් ටිකක් කරුණු කියනවා නම් ඔබට කියන්නේ මොකක් ප්‍රශ්නේ මගේ අරලා හැමදාම ප්‍රශ්නේ පැනලා යනවා. ජීවිතෙන් පැනලා යනවා ප්‍රශ්නේ එන්නේ ඉන්න පැනලා යනවා. දහම පිටින් දලා ප්‍රශ්නේ පැනලා යනවා. ඒක හරියන්නේ නැහැ. ඒක සාර්ථක විසඳුමක් නෙමෙයි. ඒ නිසා යම් මට්ටමක් තියෙන අදිවාසනා පහන තබා ඉවසීම තුළ ඉඳලා මේ ප්‍රශ්නේ निराකරණය වෙන දැක්කක් බලන්න වෙනවා. ඒ වගේම සමහර දෙයක් තියෙනවා පරිවර්ජනය කළ යුතු දෙයක් තියෙනවා. එතකොට ලෞකික ජීවිතයකට මේ ධර්මතා දෙකම යොදා ගන්නවම ලෞකික ජීවිතෙත් බොහොම සාර්ථක කරගන්න පුළුවන්. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවත් ඔය ධර්මතා දෙක තුළ බොහොම සාර්ථකව ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි ධර්ම කෙනාට දකින්න කෙනාට බුදුරජාණන් වහන්සේ සබ්බාස්ව සූත්‍රය අපිට කියන්නේ ලෞකික ජීවිතයේ මුදල ගොඩනගා ගන්න පැත්ත විතරක් නෙමෙයි ලෝකෝත්තර ජීවිතයේ ලෞකික ජීවිතයේ මුදල සැකසීම තුළ ලෝකෝත්තර ජීවිතෙත් කොහොමද සකස් වී යුත්තේ කියන එක. ඒකයි ඉස්සෙල් තමන්ගේ සුරක්ෂිතභාවය හදාගත්තට පස්සේ එයා පරිවර්තනය දකින්න අර පැත්තෙන්. අස්සය නැති බවට දකින්න. ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් අස්සය ආයෙ උපදින්න නැති වෙනම අස්සයපත් කරලා තියෙනවා. ඒ මට්ටමට යනකම් එතකොට පරිවර්තනය හැම වෙලාවකදීම පෙන්වනවා. ඔය කියන දෙආකාරයකින්ම දැන් හොඳට මේ පරිවර්තනය දකින්න ඒ වගේම මේක හොඳට අදිවාසනයත් එක්ක ගලපලා දකින්න. ඒකයි මෙතන තියෙන විශේෂය. ඉවසිය යුතු කොටස පරිවර්ජනය කරන්න එපා පරිවර්ජනය කළ යුතු කොටස ඉවසන්න එපා එතකොට ඒ දේ තමන් බොහොම දක්ෂයෙක් වෙන්න ඕන ඉවසන කොටස මේ වචන ටික විතරයි ඉවසිය යුත්තේ අනිත් ඒවා ඉවසිය යුත්තේ නැහැ කියලා කිව්ව නෙමෙයි මොකද මේ පොත් ත්‍රිපිටකයට තව පොත් 10000 ගානක් එකතු කරන්න ජීවිතයේ ඉවසිය යුතු ප්‍රශ්න ටික එකින් එකට එකින් එකට ලියන්න කියලා ඒක නිසා මේ පොදුවේ කාරණා ටික විතරක් සුව ශීතෝෂ්ණ මෙන්න මේවයි කියලා. නමුත් ඉවසීමෙන් දුරු කරේ ආශ්‍රව කොටසට තව ජීවිතයක් ජීවත් වෙනකොට ඇති වෙන ප්‍රශ්න ගැටලු 10000 ගණන් සමාවෙට තමයි ඇතුළත් කරන්නේ. මේ ටික ඉවසනවා හැබැයි ඉවසීම තුළ ඒක තුළ වැටෙන්නේ නැහැ. ඒක ඉස්සරේ මතක් කරන් බැරි වුණ කාරණයක්. සීතල ඉවසනවා සීතල තුළ වැටෙන්නේ නැහැ.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 ඒක නිසා මේ ඉවසීම තුළ ආශ්‍රව දුරු වෙන පැත්තකට අපිට හිත තියන්න වෙනවා. සීතලෙන්න කයක් නැති වෙන තැනකට වඩන්න වෙනවා මේකට. ඒක නිසා සීතල පැත්ත දැනන සීතල වැඩි යක මේ කිවසන්නත් වෙනවා. ඒක නිසා ධර්ම මෙනෙහි කරන්න බෑ සීතල වැඩි කියලා ඒ පැත්තට ඒ ඉවසීම වැරද්ද නැහැ.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 ඉවසනවා කියන එක තුල තියෙන ඒක ඉවසනවා කියන එක නෙමෙයි. ඉවසන්න අර වතුර ගැන නම් හිතන්න එපා කියලා වගේ වතුර ගැනමයි හිතලා තියෙන්නේ බලන්න. සමතහනට දුන්නේ වතුර ගැන හිතන්න එපා කියලා. එතකොට වතුර ගැන නම් හිතන්නේ නැහැ. වතුර ගැන නම් හිතන්නේ නැහැ.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 ඒ මට වැටිලා ඒ ඔස්සේ ධම් පැත්තකට දාන්න එපා ප්‍රශ්නෙමයි ප්‍රශ්නෙමයි ප්‍රශ්නෙමයි කියලා. එතකොට ඒක පසකින් සබල ධම් මානසිකාරයේ වඩන්න ඒ තුල ඒක ඉවසලක් තියෙයි අන්තිමේට ඉවසන්න තැනක් නැති කරලක් තියෙයි. එතකොට අන්න ඒ විදිහට තමන්ගේ ජීවිතය තුළ ප්‍රශ්න ගැටලු දේවල් කාරණා ඔක්කොම බෙදා ගන්න ඉවසීමේ පහකල යුතු ආශ්‍රව කොටස කෝකද පරිවර්තනයේ පහකල යුතු ආශ්‍රව කොටස කෝකල කියලා. ඒකට තමන්ටම බෙදා ගන්න පුළුවන් මේ මාර්ගය. මූලික න්‍යාය හැබැයි හිතේ තියාගන්න මාර්ගයත් මාර්ග සත්‍යයයි. ඔය දෙක ඇතුළත ඔය හැම දෙයක්ම බෙදන්න පුළුවන්කම තියෙනවා. මාර්ගයත් මාර්ග සත්‍යයත් ඇතුළත. එතකොට ඒ කාරණා ටික පැහැදිලිද? ටිකක් මම මේ අඩුවෙන් විස්තර කරනවා මොකද මේ කාල පුරාවටම අපි ගොඩක් කතා කරනවා රූපයේ පිළිසඳ රචන හැටි. එහෙම නැත්නම් අනික් කාරණා අපි විදර්ශනාව පැත්තගෙන වැඩි වැඩිපුර කතා කරනවා තා ටික දවසකින් මේගොල්ලෝ මට බන කියන්න පුළුවන් මට්ටමට දැන් ඒ හැමදාම මේ කාරණා ටික අහන නිසා කියලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ටික නැවත නැවත මතක් කරන්න යන්නේ නැහැ. ඒ කාරණා ටික තවදුරටත් මේ කතා කරන්නේ මාර්ග සත්‍යයේ ලක්ෂණය හැම වෙලාවකදීම ජීවිතයේ තුල තියාගන්න මෙතන මේ මාර්ග සත්‍ය කියන්නේ කියන ලක්ෂණය තමන්ගේ ජීවිතය තුළ තියාගන්න. එතකොට අද දවසේදී සබ්බාස්තව සූත්‍රයේ පරිවර්ජනා පහ තබ්බාකෘත පරිවර්ජන පහක හේතු ආශ්‍රව කොටස ඉවරයි අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි ධර්මාචාර්ය අපේ මා කඩවල සුරසන ස්වාමීන් වහන්සේට ඒ වගේම අවසරයි මා කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ඒ වගේම අවසරයි මෙවදිනාටම කල්යාණ මිත්‍ර භාවයෙන් සලකන ඒ වගේම අපි හැම දිනාටම මේට සුදුසු අවස්ථාව පරිසරය සකස් කරලා දෙන අවසරයි අකරවිට සංඝානන්ද කියන එක මානවාන වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේට දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් මුතු නිවන සංසියෙන් පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා